අනර්ග ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාවේ ප්‍රධාන අංශාස්ත දුරන්දරව මේත්‍රක නිස්සරණවනේ වැඩ සිටියා වූ මාතසිනී ඥානාරාම මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඔක්ඛමාදේන දුක්ඛ සම්පාදෝ

all the time they were, so I always were the අද වස් කාලයේ සම්බන්ධව කරලා කල්පනා කරන විට එක්තරා සංස්කාරයක් වස් කාලේ එනහම පස්තුම් මාසවලම මේක පස්සේ ලැබෙන මාස පහක් තියෙනවා. මේ මාස පහේ අවසානයේ මොනවාද අවස්ථාවලදී ඒ සංදිස්ථාන වලදී පසුගිය මේවා සම්බන්ධව ඒක යොදලා කල්පනාවට අදගෙන යම් කිසි අදුපාඩු කියන මේ සකස් කරගන්නකොට හොඳට කටයුතු කරලා තියෙනවා නම් ඒවා හොඳන්නේකට සුදුසුම අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දිනකතා දේශනා ආදත් ආදම් කියන මේ දේශනා පාඩයක් මතක් කරගන්න. පාඩම් පාඩම් කියන නිසා ඒකේ තේරුම මම කියන්නේ කරක් නැහැ. ඔකේ කියන කරක් නැහැ මොකක් කර දීමක් කරන්නේ දැන් කරන්නේ. මේ යෝගාවචර දෙන්නත් පිළිසෙ. යෝගාවචර දෙන්නත් පිළිසෙ කියවන්නේ ලෝකේ ඉන්න එකම වටිනා උද්දේශ සමෝහය. යෝගාවචර කියන මේ තේරුම භාවනාවේ යෙදෙන විද්‍යාව වෙනවා. යෝගාවචර යෝග අවචර. අවචර කියන එකේ තේරුම අතුලත්ෝ. අතුලත් මොහොතද යෝග භාවනාවට අතුලත්. යෝග භාවනාව කියන්නේ සමත භාවනාවයි විදර්ශනා භාවනාව කියන්නේ සමථ භාවනාවට යොමු කියලා කියන විදර්ශනා භාවනාව. යෝගාවේ ජාගතේ භූරි උද්දගාරණෝ ජීවි දේශනා කරෝ. යෝගේ නිකා ප්‍රඥාව වැඩි අයෝගා භූරි සංඛයෝ නොයදී නිසා ඒ ප්‍රඥාව පිළිහිල යනවා. අන්න මේ යෝගයේ කියන එක අපි තේරුම් ගන්න යෝගයේ ජීව. ජීව. මොනවයි දෙන්නේ මේ අපේ දර්ශනා භාවනාවෙන් සමිත භාවනාවේ කියනවා දර්ශනා භාවනාවේ කෙලෙස් සංසිඳනවා කෙලෙස් කරලා ගන්නවා අපි කාර්යවලට කෙලස් කඩන්න වහන්ස ගන්න. කෙලස් සංසිඳවන්නත් අවශ්‍ය නැහැ. ඒ දෙකම තමයි යෝගී කියන්නේ. මේ යෝගාවචර ජීවිතයේ මේ කාර්යයේ යෝගාවචර ජීවිතයේ මේ පාදක මහත්මයාගේ තියෙන යෝගාවචර ජීවිතය. මේ වික්ෂෝ නාම රස සම්පන්න වික්ෂෝ නාම දෙනා දෙනා කියන්නේ යෝගාවචර ජීවිතය. සාමනීය අස්තංගලා තුළ තියෙන යෝග එන යෝග ජීවිතය යෝගාවචර ජීවිතය මේ යෝගාවචර ජීවිතය අවස්වන්න ඕන හැටි අපි විතරම කලකන්න කොටද යෝගාවචර ජීවිතේ පවත්වන්නේ කොහොමද මේකට අනුපාදුවක් නොවෙන්න අපි එළගෙන යන්නේ පසේ මුල් ප්‍රාර්ථනාව මුදුන් පමුණවා ගැනීමට අපේ මේ ජීවිතය කොයි විදිහේ සරස්තිය යුතුද කියනක නිතරම සලකන බලන්නට කල්පනා කරගෙන ඉඳලා ඒ වගේම ආදරයෙන් සැලකීමෙන් ඉමදෙන්නේ එළිය දෙන්නට ඕනේ යෝගාවචර ජීවිතේ ගුවාම කාගේ ජීවිත සමානයි නමුත් මේ ගුණේ අතින් තමයි වෙනස් වෙන්නේ. මිනිස්සුගේ මේ ජීවත් වීමේ ක්‍රමහ කරක් තියෙනවා. ඇවිදීම, දෙකීම, නිදීම, නිදීම. ඒ ඉහිලව කියන වාට කියන්නේ ඉරියාපත. ඉරියාපත කියලා ඒ වාට කියන්නේ. ඒ ඉරියාපත කරද්දීම යෝගාවචරයන් ළඟක් තියෙනවා අයෝගාවචරයන් යෝගාවචරයන් ළඟ තියෙන මේ ඉරියව් පැවැත්වීම ඉතාම හොඳින් තියෙනවා ඉතාම හොඳින් තියෙනවා කොවිතරම් හොඳින්ද අර එහින්දා සේන ධාරාව අහෝසි ඉරියාපතෝ මේ ඉරියව් පැවැත්වීම සීනෙන් සෙල සම්මෝහයක් වත් කරනකොට නොකැදී දැනෙන්නේ නැතුව එක ඒකාබද්ධව රැකෙන්නා වාගේ ඉරියව් හතරම උදවත සම්බන්ධව ඒ ජීවාවෙන් යුක්තව මේ ඉරියව් හතරම පැවැත්වෙන හැකියට අපි වග බලා ගන්න ඕන කවුද යෝගාචරය යෝගාවචරයන් මේ යව හතරම අර දේහ දහන් සෛල ධාරාව නොකැඩී වැක්කෙන්නා වාගේ අඛණ්ඩ ඉරියව් සමූහයක් ඉරියාපත සමූහයක් පවත් ගන්න නිතරම අදිස්ථාන කරගෙන වැඩ කරනවා මේක අමාරු වැඩක් නෙවෙයි සාමාන්‍යයෙන් හිතලා බැලුවාම ලෝකයට බහැලා අපි කටයුතු කරනකොට සමහර විටක මේ ඉරියව් එහාට මෙහාට වෙන්න ඉඩ තියෙනවා. බලාපොරොත්තු වෙන යෝගාවචරය බලාපොරොත්තු වෙන අපහන්දව ඉරියව් පවත්වා ගැනීමට. නමුත් මේ යෝගාවචරය භාවනාවේ භාවනා පාලාවේ ඒ වාගේ අනිත් විවේක ස්ථානයක ඉන්නව අවස්ථාවේදී මේ ඉරියව් හතරම පවත්වන්න පුළුවන් වෙනවා. නමුත් යෝගයත් එක එකට එකතු වෙනකොට මේක හද වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ බඳු අවස්ථාවට අපට පිහිට වෙන්නේ කුමක්ද? අපේ ඒ යෝගාවචරයන්ට පිහිට වෙන්නේ කුමක්ද? සති සම්පජන්‍ය. සති සම්පජන්‍ය. සති සම්පජඤ්ඤේ හොඳට කියනවා නම් අර ලෝකයේහි ලෝකයා එක්ක වැඩ කරන්නා වූ අවස්ථාවකදී ඒ යෝගාවචරය ලෝකයට සම්බන්ධ වෙන අවස්ථාවක් කියනවා. ලෝකේ කියන්නේ සාමාන්‍ය මහජනයා. සාමාන්‍ය මහජනයා එක්ක එකතු වෙන වෙලාවක් කියන්නේ. ඒ බඳු අවස්ථාවවලදී ඉතාමත් ප්‍රයෝජන වෙන්නේ මේ යෝගාවචර ජීවිතයේ ඉරියව් සකස් කර ගැනීමට සති සම්පදාය. මේ මහානදම් පිළිව මොනදම් පිළිව කියන මේවා සාමාන්‍ය වචන වලින් කියුවාට දෙරෙන්න ඕන තමන්ගේ ඕනාකමින් තමන්ගේ පුරුද්දෙන් කෙරෙන්න. කොහොමද නියම පොරොන්දකට අනුව මේ වැඩ කෙරෙනකොට ඒක ඉතාම අගේක ප්‍රතිසිද්ධියලා යනවා. සමහර විදවල අන්නාර විදියේ රෝගය ආයක අවශේෂ රෝගය ආයක සම්බන්ධ වෙලා ඒවල කෙරෙනකොට අතුමිට කරන වෙලාවවලදී අනුපාදයේ ඒ අඩුපාඩු නොහිටින්න නම් අප තුළ තියෙන අර මුලින් කියපු සති සම්පජන්ය. සති සම්පජන්ය කියන්නේ ඔක දෙකක් නේ. සතියයි සම්පජන්ය. ඒවා අරගෙනකොට සම්පජන්ය දෙකම ඒ දෙකයි. සතියයි සම්පජන්ය. හොඳ සිහිය නුවණක් එක්ක යොදාගෙන වැඩ කරන්නේ. හොඳ සිහිය නුවණත් එක්ක වෙලා නිකන් සිහිය කියන එක නම් නුවණත් එක්කම තමයි යෙදෙන්නේ සාමාන්‍ය විශේෂයෙන් මේ දෙවලා කියන්නේ වරවත් ඕනකමකින් නුවණ පාවිච්චි කරන්න ඕනේ නුවණ පාවිච්චි කරන්න සාමාන්‍ය වශයෙන් හරි සමාහතන කොට යෝගාවදේව පිළිපාත වලින් ඉන්න කාට ගන්නකොට හොඳට සුදුසුකමවාගෙන සංයමයෙන් ඒ සුභියක් අභියක් වානේන පියවරක් පියවරක් ගානේන වක්තියයි සම්පජන්යයි මේක පවත්තනේ කර්මස්ථානයේ හිතේලායි ඒ කිල්ල පාද ගමන් කරන්නේ වාටිත බාලාගෙන දෝදන්නේ නැහැ ඒක මේක බාහිර දේවල් දෝදන්නේ නැහැ කර්මස්ථානයේ දෙවිදලාගෙන ඒ ගමන් කරන් ඒක බොහොම වටිනා එකක්. දැක්කහම දෙවි පමණින්ම රජු වෙනවා කියන්නේ. සාදු සාදු කියලා විදේශ සාදු සාදු දෙනවා. සද්ධාවන්තය. ඒ තරම් වටිනා එකක්. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගේ සාහෝකේ සත පහසුව සඳහා ආදී හේරමේ සඳහා ශික්ෂාවල වන්දනාදී සමහර ශික්ෂා පද මහණෙනාගේ ප්‍රසාදයේ එනවන කොපාලි ඉස්පත් වෙන අන්නමතයි උන්වහන්සේ ශික්ෂාවල වන්දනාදී අප්පසම්මානං වා පසාදාය අසන්නානං ආභියෝ භාවයි. උන්ව වචන දෙකක් කියනවා මේ විස්සාවල දැනෙන්නේ. මේ වික්ෂු මහන්සේලාගේ යෝගාවචරයන් මහන්සේලාගේ මේ ඉනියෝ තරත්න දිහාව බලලා පැහැදීමක් නැති වෙනා තුල පැහැදීමක් ඇති කර ගන්න පුළුවන්. සද්ධාාවක් නැහැ නමුත් නිදහසයි කියන පැහැදීමක් ඇතිවෙනවා. පැහැදීම තියෙන කෙනාගේ පැහැදීම වෙන්නේ සාමිකාගේ මම විකාර නැති බොහොම හොඳයි. මහන්සලාගේ ගමන හොඳයි. නැවතීම හොඳයි, සිටීම හොඳයි, දැවීම හොඳයි. විරෝධයක් තියෙන හැම විරෝධයක් තියෙනවා හොඳයි කියනවා. සතිය පසන්නානං අභියෝ භාවා අනුන්ගේ පැහැදිලි අනුන්ගේ හදවා ගැනීම හදාගෙන මේ සංවරය කරගන්නවා නෙවෙයි අන්න ඒකයි විශේෂයෙන් හිතාගන්නේ අනුන්ගේ ගැනීමට ඒ අදහසින් මේ ඉරියව් මේ විදිහට පවත්වනවා අදහස තමන් තුළ ස්වභාවයෙන් ඇතිවෙන්නා වූ ඇති කරගන්නා වූ ගුණවලට කොහොර වශයෙන් මේ ඉරියව පවත්වා ගන්න. ඒකෙන් ඉබේට අපලන්නාන පසාදාය පදන්නානම් වා ඉරියෝ භාවය කියන මේ පාරමේ සම්පූර්ණ මෙන්න මේ එක හොඳටම කියනවා ඉරියව් කරන්නේ එහෙනම් පැවැත්වීම හොඳට සකස් වෙන්නේ මුලින්ම මතක් කළා සති සම්පජානය. සති සම්පජානය දෙක රතිගත සම්පජානය දෙක විතර භාවිතා කරනවා. විතර හොලින් තියා ගන්නවා නම් එනම් නැත්නම් ඉරියව් පැවැත්වීම හොඳයි. මහත් වෙන්නේ ඉඩක් ඇත්තේ. නිතරම සති සම්පජානයේ වේග තියාගන්න ඕවාගේ ජීවිතේට ඒක නැත්නම් ලොකු අනුපාඩුවක් ඒ දෙක නැත්නම් ලොකු අනුපාඩුවක් ඒ දෙක නිතරම තියාගන්න ඕන බාහිර දේවල් ගැන හිතව ගන්න හොඳ නැහැ බාහිර රටේ ලෝකයේ ජීවන දේවල් සම්බන්ධව අතන නම් මෙහෙමයි මෙතන නම් මෙහෙමයි ඔය විදිහේ මේ තන් තන් වල දේවල් දෙන්න තමන්ට ආයිති දෙයක් මේක. සති සම්මජනය පවත්වා ගැනීම. ඒ වගේම ඒකේ ඒකට උමනා කරන තවත් වදින ගොඩක් උගන්වනවා පරිණීය නැත්සූත්‍රය. ඒක පාඩම් මේ පරිණීය නැත්සූත්‍රය යෝගාවදිනන්ට දෙද පාඩම්. ඒක එක එක පදයක් ගහගෙන ලොකු ගැඹුරු අදහස් තියෙනවා. ඒ වාහිතතර ගන්න වාහිතතර ගන්නකොට භාවනාව සමුද්ධ වෙනවා අර ප්‍රතිසම්පදානයේ දෙකත් සම්පූර්ණ වෙනවා ඊළඟ කරච්චීම සම්පූර්ණ වෙනවා තමන්ගේ භාවනා කාර්යයක් සම්පූර්ණ කරගන්න අවස්ථාවක් හොඳට ලැබෙනවා අපි සමහර විට හිතනවා මට මොලේක විදිහ වැඩවල යෙදෙනකොට ඒ වැඩ සම්බන්ධව සමහර විට විවේචන කරගන්න ඇති කරගන්න පුළුවන් මේක මේවා මේ තරම් මොකදද වැඩ මේ තරම් කරන්නේ නමුත් යම් කිසි වැඩ පිළිවෙලක් තමන් දෙලින් ජීවිතේ යෙදුණා ඒක අතුරු හැර දෙන්නේ සමාධියේදී යෝගාවදරී දෙකදස්සෙදී භාවනාවම කරගෙන යනවා. එතකොට ඒක ලොකු අනුපාඩුවක් වෙනවා කනිකරන භාවනාව. භාවනාව කියන අනිත්‍යයෙන් ප්‍රතිලම්භයන්නේ කියන්නේ අර කුංජි කුංජි වැඩක් දෙන්නේ. වාද පිළිවෙලට වශයෙන් ඒකේ කිසිම දෙයක් පොඩි පොඩි දැනෙන්නක් තියෙනවා. අගනා මාන්නේ උපපතිය මාගේ දේවල් වලින් සුද්ධ වෙන සමීපතිය නැහැ. ඉතින් ඒවත් සම්පූර්ණ වෙන්න උදේ දෙවිවා. ඒවා වැඩි සමහර විටක සමහර කෙනෙක් හිතන්නවා මේ භාවනාව කරන්නේ කෙනාට අනේ භාවිත වැඩ මොකද? ඒ භාවිත වැඩ මොකද කියලා හිතන්න පුළුවන්. භාවිත වැඩක් භාවිතය කියන්නේ මේ යෝගාවචර ජීවිතේට අඩංගු වෙනවා. මොකෙන්නේතාගේ දේවල ඉතින් ගෙරෙන්නේ. ඒක ගෙරෙනකොට සති සම්පජන්ය වල කරගන්න ඕනේ. සති සම්පජන්ය වල කරගන්න කියලා සති සම්පජන්ය යොක්කෝ මෙහෙලෙන්නේ කියලා දෙකක් කරවන්නේ. භාවනාවකේ කොට එතනින් සම්පූර්ණ වෙනවා. ඊළඟට අර අපි මුලින්ම දාන කරා මහජනයා සමග දෙන්නා අවස්ථාවේදී අපේ අධිපාලුවන් ඇදෙන්නේ. ඒ බඳු අවස්ථාවලදී අපේ ඉරියව් පැවැත්වීම නියමාන්දමට කරගෙන ගියොත් සති සම්පදන්නේ ඒක හොඳට පොඩි බැලගෙන ගියොත් අර මහජනයා ළඟට ගියා වූ අවස්ථාවේ සින්ද පාතේ ගැනීමට. සින්ද පාසාලාවට යනවා සින්ද පාත කරගෙන මම ගියා ගියා පාසා සින්ද පාත කරන අත්දැකීම්. සින්ද පාසාලාවට ගිහිල්ලා සින්ද පාතය කරන්නේ ගාන ශාලාවට ඇවිල්ලා ගාන පිට සින්ද පාතේ වශයෙන් කරන්නේ නැහැ. ඉතින් ඒ කාගේ වුණත් කොයි අවස්ථාවක වුණත් අර සති සම්පදන්නේ හොඳින් පුරුදු කරලා තියෙනවා නම් අනිවාර්යයක් වෙන්නේ. අනිවාර්යයක් වෙන්නේ. අපි හිතනවා දැන් ඔන්න ධම්මයට යන්නේ. ධම්මයට යගියාම ධම්මයේ වැඩ කරන්න ඉන්න වෙන කොටවා. යෝගාව දිරවන්නේ පිටින්දලා. ඒ ගම්මේ වැඩ කරන කට්ටියට මේ යෝගාවචර ජීවිතේ පුරුදු නැහැ. ඒගොල්ලන්ට යෝගාවචර ජීවිතේ මේ ජීවිතයයි. ඔන්නෝතන අදුපාඩුවක් ගහන්නේ කියලා. ඒ අදුපාඩුව මකා ගැනීමට නම් කියන්නේ යෝගාවචරය ලබන බලන්නේ උපදියාදී. ඒ පාවුරු කොහොම දඟලුවත් කොහොම ගෑ ගැහුවා සමාගේ ඕගාවතර පස්සේ ඉඳ ගන්න නරකයි. වෙන ගන්න නරකයි. සමහර විට අර විදිහ අපි පහළ වෙනකොට යෝගාවට ජීවිතේට නොබලපෙන අංගවලට කතා කරන්න පුළුවන්. කලබල වෙන කලබල වෙන කතා කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. වචන පාවිච්චි කරන්න වෙනවා. මේ කොහොමද මේ සමහර විට අපි යෝගාවචරය ඉන්න පාසාලාවට වගේ එන්න පාන්නේ ධනශාලාවට වගේ ධනශාලාවේ ඇත්තක බලා ඉන්න නානවන්ත උදේදී මේ ඇත්තෝ ඉන්න පාඩේ වලින් බොහොම හොඳයි ඉන්නේ ධනශාලාවට වයින්කොට කොහොමද ධනවල කොට කොහොමද කියන්නේ එහෙම බලාපොරොත්තු වෙන්නේ අන්න එතෙන්දී ගමන්ගේ අර යෝගාවචරයේ ගතිය දුන මහාවන වැඩ කළොත් අද මේ අපසන්නානම් වාපදානයි කියන සත්‍යයේ තේරෙන්නේ. අපසන්නානම් අපසාරායි කියන්නේ. දැන් කියන්නේ දැන් නැති වෙන්නේ. අමාරු විදිහට එනොත් අවස්ථාවලදී මේ දේවා ඥානවන්ත දෙවියන් ආයෙත් බලාගෙන ඉන්නවා. කොහොමද මේ බඳු අවස්ථාවලදී මේ නැත්තම් ක්‍රියා කරන්නේ? අතපය ක්‍රියා කරන්නේ, හත ක්‍රියා කරන්නේ, ඇහැ ක්‍රියා කරන්නේ, ඕනේ දෙවි කියන්නේ. අපි ඒක හිතා ගන්න ඕනේ. මේ වෙනින් දොයිතේ. මේ විශේෂයෙන්ම අපි ඒ ආරක්ෂාව සාධාරණව ගන්නෝනේ ඒ කියන්නේ අර අනුන්ගේ විනසිරුවට යටත් කරලා තමන්ගේ නිවැරදි දින දිනු කර ගන්නවා කියන එක නෙමෙයි. එහෙම ඉන්නත් පුළුවන්, ඉන්නත් පුළුවන්. අපේ තත්ත්වයේ අපේ ඒ ගුණ ටික නොවල පහළව අපි සකස් කරගෙන යන්න ඕනේ. අපේ අතිසම්පදනයේ කොහොමද කියනවා නම් ඒ මොනම අනුමානයක් වෙන්නේ නැහැ. සතියෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනේ. නුවණින් යුක්තව ක්‍රියා කරන්න ඕනේ. මොනෝව දේශ පාවිච්චි කරන්න. එතකොට රෝගාවචරය තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අධ්‍යයන දියුණු කරගන්න අවස්ථාවක් ලබනවා. ඒ වගේම අනුන්ටත් දෙන්නේ ලොකු සාර්ථක උපකාරයක්. ඒක කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන්ම මතක් කරගෙන බලාපොරොත්තු වෙන්නේ ළඟදී මට නියමලක් ගන්න. නියමලක් ගන්න නම් මේ අතුරුත් පස්සේ ගන්න ඕනේ. ඒ ලෝකයේ සිද්ධ වෙන දේවල් වල. ඒ නියමනය කියනවා මම ඒ විද්‍යාව මම මෙහෙම කියනවා මම මේ ග්‍රන්ථාලය ටිකක් ගිහින් බලාගෙන ඉන්නේ යෝගාවචරයන් වහන්සේලාගේ පිළිගුණාර නමුත් යෝගාවචර ජීවිතයේ නොගලකන විදිහේ බැලීම් ක්‍රියා කිරීම ආදී කතාවක් පිළිබඳ මට කියනවා මේක මේ අනිවාර්යයි අනිතර ගන්න පහසු වෙනවා ඒ ආදී කරුණාවෙන් කියන කතාවක් මේ ඔය විදිහේ විශේෂයෙන් ඒවා නිරාම නොව අපේ අභ්‍යන්තරේ නියම කර ගැනීම පරමාර්ථය. අපේ යුතුයකම සම්පූර්ණ කර ගැනීම පරමාර්ථය විද අපි මේ වැඩ පිළිවෙල යෝගාවචර වැඩ පිළිවෙල නොවනුව අනුපාඩුවක් නැතුව පවස්තනයක් දුෝනෑ ඒ අධිස්ථානයේ තියාගන්න ඕනේ විශේෂයෙන් අද මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණයක් ඒක කාරණය අනිත් එක මේ භාවනාවේ කියන්නේ යෝගාවතර දෙන්නතුන් අ තමන්ගේ භාවනා தත්ත්වය පැහැදිලි තමන්ට පැහැදිලිව කරගෙන යන්න පුළුවන් නම් පැහැදිලිව තමන්ට කරගෙන යන්න පුළුවන් නම් මා ආයි මතක් කරන්න ඕනේ නැහැ. පැහැදිලි නැත්නම් සම්පූර්ණ නැත්නම් කතාම වල ඉන්න හොඳ නැහැ. අනුපාඩු කියනවා නම් කතා කරන්න ඕන කතා කරලා ඉන්න සංවේය. එන්න මගේ භාවනාවට බැඳගෙන නම් සමාධියට නැන්නේ විදිය. අනුපාඩු සංවාසයක් වෙනවා. ඒ නිසා මේ මොන කොහොමද මේ ළඟට මම වැඩ කරන්නේ කියලා උවට කමක් නැහැ. කතා නොකරම ඉන්න හොඳ නැහැ. ආන්නෝම ඉවසන්නෝම අනුපාද තියෙනවා නම් ඉවසන්නෝම. ඉවසවාම සමාධියට හොඳ උපදේශ ලබා ගන්න පුළුවන් වෙන ඇති. නැත්නම් සමන්තමත් නැවත පොළො උපදේශ සකස් කර ගැනීමට මඟ පෙන්වා ගැනීමට පුළුවන් වෙන ඇති. මෙන්න මේ නිසා යෝගාවචර විවිධ ඒ විවිධ අවස්ථාවල භාවනාව සම්බන්ධව ඒ විදිහේ ගැටලු කියන අවස්ථාවලදී විශ්වාසයෙන් නිකන් නේද අහගන්න ඕන විශේෂයෙන් මතක් කරන්න දෙන්නේ ඊළඟට මේ මේ බුද්ධ ශාසනය බුද්ධ ශාසනය මෛත්‍රියානිකයි කියන කතාවක් ගන්න ඕනේ බුද්ධ ශාසනය කියන්නේ මෛත්‍රියානිකයි මීයාදි පක්කරතු සම්මා දුක්ඛක්ඛාය කියලා කියන්නේ. මේව අන්දමට වැඩ කරනවා නම් හොඳට වැඩ කරනවා නම් දුක නැති කිරීමට එහෙම නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට මේ වැඩ පිළිවෙල ඒකාන්තයෙන් උපකාර වෙනවා. මේක අපිට සත්‍යයක් හිතා ගන්නවද? මේ වැඩ පිළිවෙල සම්බන්ධව ඒ බුදුරජාණන් වහන්සේ මහා කාර්මිකයි ආරෝග්‍යයන් වහන්සේගේ ඉදිරිපත් කරපු වැඩ පිළිවෙලයි මේ මතක් කරගන්නේ ඒ වගේම අපි මෙදෙන්නේ ඒ උතුම් වූ පිළිසිදු වැඩ පිළිවෙලට උඹගේ වටිනා වැඩ පිළිවෙල දැනෙන්නේ සංසාරයේ ඕම කලාවලට බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න වෙන කාටවත් එම විදියක් ඇති කරන්න ශක්තියක් නැත්තේ උදුරෙන රෝගී පහළ වුණා ධර්මයන් දේශනා කළා ඒ ධර්මයේ දේශනා කළ පිළිපත් ලැබුණා ඒකයි බුද්ධ ශාසනය කියන්නේ එමන්දු බුද්ධ ශාසනය කියන්නේ මදාපෙන් ලැබලා ආදී මේ බුද්ධ ශාසනයෙන් අපේ ප්‍රයෝජන ගන්න වෙනවා ප්‍රයෝජන ගැනීමට බාධා ඇති වෙන ඕන ඒවම ලහරවන ගන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දින කතාම සුගතෝ ආවේ වශයෙන් අප්‍රමාදයේ නිස්සලේ සංසාරේ යනාදී නදමින් සමාවෙන්නේ දේශනා පාඨය මතක් කරගෙන මේ දේශනා පාඨයේ යෝගාවචරයෙන් පොළොවේ පහන විතරක් බලන්න ඕන නේද බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ හැමදාම මේ නිවැරදිව නෝදන්නේ මොකද ඒක නෝනක්කම් මේ ඉන්නේ වහන්න එන්න දෙවිද ප්‍රමාණිත දෙවිදක් නෙවෙයි. අප්‍රමාදව කටයුතු කරන දෙවිදක් අහගෙන ඉන්නේ. නමුත් උන්වහන්සේ අප්‍රමාදයේද සම්පාදයේද කියන්නේ. මොකද මේකේ අදහස? අමාවේ වැටිලා දුක් විඳින සත්‍යයන් අපට වඩා උන්වහන්සේට තේරෙන්නේ. අපට තේරෙන්නේ නැහැ. අපිට තේන්නේ උන්වහන්සේට තේරෙනවා කියන්නේ සමාවේ වැටිලා දුක් විඳින සත්‍ය සමුණය මහා සාගරයේ වද්දට වඩා ප්‍රේමෝනාවේ ඒ සත්‍යයන් උන්වහන්සේට තේරෙනකොට මේ සමාධිය කියන වැළඳ අදුපාදුන් හයිද කියනකොට විතරම අප්‍රමාදේ සම්පාදේ කියලා දෙනවා පමා නොවීමේ සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් වල ධර්මයන් දිනු කරගන්නේ කියලා මහන්සියේ අවවාද කරේ අන්තරේ නිසා මේ පමා නොවී අටවලු කරන්නේ මොනවා සම්බන්ධවද සීලයෙන් දිනු කරගන්නවා සමාධියෙන් දිනු කරගන්නවා ප්‍රඥාව දිනු කරගන්නවා මේ මේ සීලයෙන් දිනු කරගැනීම සමාධිය දිනු කරගැනීමක් අධ්‍යා වේලි දෙකක් කියන්නේ වැඩ තුනයි තියෙන්නේ. ඔය වැඩ තුනෙන් ප්‍රඥාව දිනු කිරීම ඉස්සෙල්ලා කරන්න ඕන නේද? අනුභුම්බ විපානුභුම්බ පරිමදා කියලා කියනවානේ. ඉන්නේ මහා මෝහද වාගේ බුද්ධ සාගරය. බුද්ධ සාගරේ මහා මෝහද වාගේ. ඒක පිළිවෙලින් මහා මෝහද පිළිවෙලින් කරන්නේ පල්ලේ හාරේ වේලා තියෙන ලැබුරු වේලා තියෙන ඉතල මේකෝ පාල්තම ලැබුරට ආවනේ ඉරණේ තාම ලැබුරු මේ වෙනදෙන් නම් ටිකෙන් ටික ටිකෙන් ටික ලැබුරු වේලා ලැබුරු වේලා ගිහිලා අන්තිමේදී ලොකු ලැබුරකට වැඩෙනවා බුද්ධ ධාර්මයක් වේදිනවා බුද්ධ ධාර්මයක වැඩ කරනකොට බුද්ධ ධාර්මයේ කටයුතු කරනකොට ඒ මේ යනුළු ගැඹුරු මහමෝදව මහමෝදෙන් වැඩ ගන්නවා මේ කෙනා වාගේ මුලින් සීලේ පුරානවා ඒ දෙන්නේ නැතුව සමාධිය ගෙනියන්න අමාරුයි මේ නිසා සීලේ සම්බන්ධව හොඳට අවධානය යොදා ගන්න ඕනේ සැලකිලි යොදා ගන්න කීනේ කොහොම වුණත් සමන්නාවට භාවනාව යොමු කරන්න කියලා එහෙම හිතන්න ඕනේ. සීලෙන් පටන් ගන්නවා. සීලෙන් සින්න වෙන්නේ විශේෂයෙන් සින්න වෙන්නේ කාය වදනකට සංවැදී. ප්‍රතිඵල වශයෙන් මෛත්‍රිය සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙනවා. මෛත්‍රිය. එතකොට මෛත්‍රිය සම්පූර්ණ නොවන කාය වදන ලෙවල් සමහර වෙනවා. ඊළඟට බොහොම දෙහෙන්නේ සමාධියට බහින්න. සමාධියට බහින්න බොහොම දෙහෙයි. සමාධියට බහින්න පස්සේ සමාධිය සමාධියේ ත්‍ත්වය කොහොමද? බාහිර දේවල් වලට හේතුෙන්නේ ඒක අරමුණකම පවතින. ඒ එක්කම අර නීවරණ කියන දේවල් ඒ ගති වුණ සම්පූර්ණයෙන්ම අයින් වෙන ගැටලුවට හැලවිද. එතකොට නුවණට ඉඳ පාවි පෑදෙනවා. නුවණට ඉඳ පෑදෙනවා. සමාධිය ලැබෙනකොට නුවණට ඉඳ පෑදෙනවා. නුවණින් තමයි ධර්මයන් සම්බන්ධව බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. මෙන්න මේක නියම ක්‍රමයක්. නැතුව අපි භාවනා කරන්න යාළුවෝ ඉඳගෙන දේ පුරන්නේ නෙවෙයි. මේ කියලා ඉස්සෙල්ලාම විදර්ශනා භාවනා පටන් ගත්තොත් කෙරෙන්න නම් සම්පූර්ණයේ සම්පූර්ණයේ කෙරෙන්නේ. සම්පූර්ණයෙන් කියන විදිහට තමයි මහා දේශනාවේ අනුභුබ්බතිපා අනුභුබ්බපටිපදා එක්වීමත් පිළිවෙලින් යාඥෝන කාය වචන දෙක සම්වර කරගන්නවා. ඒ ළඟට හිත සම්වර කරගන්න යනවා. ආය වචන දෙක සම්වර කරගන්න නැතුව හිත සම්වර කරගන්න ආවා. එනිසා සංවරයේ පුළුවන් තරමට හිතේම පිළිවෙලින් යන්න ඊළඟට ඒ උසස් ගුණ ධර්මයන් සම්බන්ධ ප්‍රතිපස්තියන් ක්‍රමේ යන්නේ එන්නේ නැහැ ඉහළින්නම් පල්හාට එන්න පල්හාට ඉහළට ඒකයි වැඩ පිළිවෙල ඒ නිසා ඒ නිසා කල්පනා කරගන්න ඕනේ මේ යෝගාවද වෙනතුන් අපි මේ කරගෙන යන්නේ කුජියක් නෙමෙයි බොහොම වටිනා වැඩක්. මේ වටිනා වැඩෙහි යෙදී සමිහානන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ලහරති නමත මහරහතන් වහන්සේ මොගලම් මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල ආදී මහා රහතන් වහන්සේලා මේ කියන්නේ මහෞත්මයන් වහන්සේලා පිළිසිදු නැති මහෞත්මයන් වහන්සේලා මේ මුල් ධර්ම පරම්පරාවේ එනිසා අපි මේකෙන් වැඩ ගන්න ඕනේ බුද්ධ සාධනෙන් වැඩ ගන්න ඕනේ. ගන්න තියෙන වැඩ ටික අපි අපේ මානව අපේ විශේෂයෙන්ම අර සති සම්පදන්නේ කියන දෙක විතරම හොඳින් තියාගන්න. විතරම හොඳින් ආරක්ෂාවෙන් තියාගන්න. ඒක කඩ කරන්නේ නැතුව වැඩ ගෙනියන්න බලාපොරොත්තු වෙන්න ඕන. ඉතින් මම කරන්න තියෙන්නේ සතිය සම්පදන්නේ නැහැ කොයි තරම් ජීවුනොත් මොකද කියලා ගන්න ඕනද උදාහරණයකට කියලා තියෙනවා බැරිුත් මහරහතන් වහන්සේ මේ ඇතා මේ කොයි මුදියේ ගත්තාම කොයි තරම් අමාරුවෙන් මුදියේ ගත්තත් උගේ හොඳේ ඒ යට කරගන්න ඒක තලා ගන්නේ නැහැ ඒ වගේම යෝගාවචරයක් කොයිතරම් අවස්ථාවක් ආවත් අමාරු අවස්ථාවක් ආවත් සතිය නැති කරගන්නේ නැහැ කියන්නේ. සතිය කරගන්නේ නැහැ. සතියෙන් යුක්තව යන කිත්තේම කටයුතු කරන්නේ ඒ කොහොම එකට උපකාර කරගන්න සංකල්පයන්නේ මොකද? සති සංකල්පයන්නේ ඒකේ ජීවිතේ ඒකයි. එනිසා විශේෂයෙන් මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිසම්පදයෙන් යාගන්නේ. ඒක తాවකාලිකව නෙවෙයි. කොහොම කොහේ හරි යනකොට පමණක් නෙවෙයි. ඒ තමන් ඉන්න තැන මුළු ජීවිතේටම එකට එක සම්බන්ධයක් යාගන්න. එක සම්බන්ධයක් වෙන අන්දමට සතියයි සම්බන්ධයයි මේක ජීවුණුවට පත් කරගන්න ඕනේ කියන සාධාරණ ධර්මයක් යාගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම මතක් කරන ගමන් කල්පනා කර ගන්න ඕන මේ යෝගාවචර ජීවිතේ තින් උල්පතක්. ඒක විශේෂයෙන් සතුට වෙන්න ඕන. යෝගාවචර ජීවිතේට දැක්වපු වෙනෝගේ අභ්‍යන්තරෙහි කායික වශයෙන් ඇතිවන යම් කිසි කාය සම්බන්ධ කරගෙන ඇතිවන යම් චිත්ත පරම්පරාවක් නැත්නම් වචනය සම්බන්ධ කරගෙන ඇතිවන චිත්ත පරම්පරාවක් නැත්නම් ඒ දෙකම නැතුව තනිකර ඇති වෙන චිත්ත පරම්පරාවක් ගන්න ඒ හැම චිත්ත පරම්පරාවක්ම පිළිහෙළු යෝගාවචනය කුසාර ඒ නිසා යෝගාවචර ජීවිතයේ තියෙන මුල්පතක් කියන්න පුළුවන් ඒ නිසා කසුට වෙන්න පුළුවන් තම තමන්ගේ යෝගාවචර ජීවිතය සම්බන්ධව කල්පනා කරන්න කසුට වෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයක් දිහා බලාපුවාම ආශාවල් ද්වේෂය, තරහ, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මාන, අහංකාර ආදී පිළිගනි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. යෝගාවචර ජීවිතයේ ඉඳන් පිළිදෙන්නේ සම්පූර්ණයෙන් පිළිදෙන්නේ කුසල් සාගත අදහස ඇති වෙන්නේ. කුසල් සාගත වදන ඇති වෙන්නේ, කුසල් සාගත දේහාර ඇති වෙන්නේ. කුසල් සාගත පිටිවිගය ඇති වෙන්නේ නිසා සතුටෙන් නම් සමන්වය කරගෙන යනවා වටිනා යෝගාවචර ජීවිතේ වෙනවා. සතුට වෙලා අදිස්ථාන කරගන්න ඕන මේ යෝගාවචර ජීවිතයෙන් අපි මේ ජීවිතයේදීම නියම ප්‍රතිඵල නෙලා ගන්න ඕන ඒකාන්තයෙන් ඒක අපට සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන ඒ වගේම මේ කරගෙන යන ලබන්නා වූ වටිනා වුණ ධර්ම බලයෙන් සම්පූර්ණ බලාපොරොත්තු වන්නා වන්දනක සියලු වාදක ධර්මයන් දුරු කරගෙන උපකාරක ධර්ම ළඟා කරගෙන බලාපොරොත්තු වන්නා වූ අමහා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඒකාන්තයෙන් මේ වැඩ පිළිවෙල උපකාර වේවා කියලා